සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුමන්තෝ සග්ගමක්ඛදං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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් දේමේ භික්කවේ පණ්ඩිතා කතනේ දේ යෝච ආගතං භාරං වහති යෝච අනාගතං භාරං නවහති ඉමේ කෝ භික්කවේ ද්වේ පණ්ඩිතාති සද්ධාවන්ත තුනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ දම්බොක්ක දිග්දනිය වත්ත නොම්බර 291 නිවසේ පදිංචි ප්‍රේමා අතපත්තු මහත්මිය සහ පවුලේ සියලු දෙනා විසින් පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ මීට වසර 5කට පමණ පෙර පරලෝසපත් එම්.එම්. රංජිත් බණ්ඩාර මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කිරීම ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුණු පවුලේ අනෙකුත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ දුක නිපාතයේහි දැක්වෙන ප්‍රඥාවන්තයින් දෙදෙනෙකුගේ ගති ලක්ෂණ පිළිබඳව පැහැදිලි කරමින් තථාගතයන් වහන්සේ දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනා පාදක කොටගෙන මානසික ආතතිය සහ පසුතැවීම අඩු කරගන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙමි. එහිදී තථාගතයන් වහන්සේ දක්වනවා "ද්වේමේ භික්කවේ පණ්ඩිතා" මහණෙනි ලෝකේහි පණ්ඩිතයෝ ඥානවන්තයෝ දෙදෙනෙක් සිටිනවා. කවුද ඥානවන්තයෝ දෙදෙනා? යෝච අනාගතං භාරං නවහති යෝච ආගතං භාරං වහති යම් කිසි කෙනෙක් නොපැමිණි බර නොදරා සිටින්නට සමත් නම් ඒතනත්තා ඥානවන්තේ ඒ වගේම යමෙක් පැමිණි බර දරන්නට සමත් නම් ඒතනත්තා ඥානවන්තේ මේ තමයි ලෝකේ නුවණැත්තන් දෙදෙනයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මේ සූත්‍ර දේශනා පාදක කොටගෙන මානසික ආතතිය සහ පසුතැවීම දුරු කර ගැනීම පිළිබඳවයි විශේෂයෙන් පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නේ වර්තමාන සමාජයේ නිතරම කතා බහ කෙරෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මානසික ආතතිය. ඒ මානසික ආතතිය ඇතිවීමේ එක ප්‍රධාන හේතුවක් තමයි පශ්චාත්තාපය. පසුතැවීම කියලා කියන්නේ තමන් නොකල හොඳ පිළිබඳවත් කල නොහොඳ පිළිබඳවත් හිතනකොට ඇතිවෙන මානසික පීඩාව. මේ මේ දේවල් මට හරියට කරගන්න බැරි වුණා. નિවරදිව කරන්න බැරි වුණා. අවශ්‍ය වෙලාවෙදි කරන්න බැරි වුණා. මේ විදිහට Tamanට කරගන්න බැරි වුණු Taman අපේක්ෂා කරන යහපත් දේවල් පිළිබඳව කල්පනා කරනකොට මනසේ පසුතැවීම ඇති වෙනවා. ඒ වගේම මේ මේ දේවල් කරපු විදිහ හොඳ නැහැ. ඒක කියපු අවස්ථාව හොඳ නැහැ. ඒක කියපු ක්‍රමය හොඳ නැහැ. ඒක කරපු විදිහ හරි ගියේ නැහැ. මේ විදිහට තමන් විසින් කරපු දේවල් වල අඩුපාඩු දුර්වලකම් ඒවා පිළිබඳව කල්පනා කරලා පශ්චාත්තාවපයක් ඇති කරගන්නවා. මේ කරුණු දෙක සම්බන්ධව තමයි අපේ මනසේ පසුතැවීම ඇති වෙන්නේ. පසුතැවීම නිසාම පුද්ගලයාට ඒ පශ්චාත්තාපයේ හේතු කොටගෙන දැඩි මානසික පීඩනයක් මානසික ආතතියක් ගොඩනැගෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මානසික ආතතිය ඇතිවීමේ මූලික කාරණේ වෙන්නේ දැන් අපි හුඟක් දෙනෙකුට බැලූ බැල්මට පෙනෙන්නේ වැඩ වැඩි වීම නිසා ඒ වගේම තමන්ට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයකට දේවල් කරන්න සිදුවීම නිසා මානසික ආතතිය ඇති වෙනවා වගේ තමයි හුඟක් වෙලාවට හුඟක් දෙනා හිතන්නේ. ඒකත් කාරණයක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන කාරණේ වෙන්නේ ඒ පැමිණෙන තත්වයට පැමිණෙන වාතාවරණයට ඔරොත්තු දෙන්නට අපේ මනස ශක්තිමත් නැති බව. ඒ සඳහා નિවරදිව සිතන්න, નિවරදිව කල්පනා කරන්න, નિවරදිව ක්‍රියා කරන්න අපේ මනස පුරුදු පුහුණු කරලා නොතිබීම තමයි ප්‍රධාන වශයෙන් මානසික ආතතිය ඇතිවීම, මානසික පීඩනය ඇතිවීමට හේතු වෙන්නේ. ඉතින් ඒ සඳහා අර පසුතැවීම වගේ තවත් විවිධ காரணා බලපාන්නට පුළුවන්. ඒ අතර ප්‍රධාන කාරණයක් තමයි මම හිතන විදිහටම දේවල් සිද්ධ වෙන්නට ඕන කියලා හිතන ගතිය. ඒ කියන්නේ හැම දෙයක්ම අපි පුද්ගලිකව අපි රුචි කරන ක්‍රමයක් තියෙනවා. ලෝකයේ දේවල් මෙන්න මෙහෙම වෙන්නට ඕන මෙහෙම වුණොත් හොඳයි. දැන් අපෙන් කෙනෙක් ඇහුවොත් එහෙම කොයි විදිහටද දේවල් කැමති වෙන්නේ කියලා අපිට ඒ කැමති වෙන විදිහ හරියටම කියාගන්න එකපාරටම බැරි වෙන්න පුළුවන්. නමුත් දේවල් සිද්ධ වෙනකොට, කෙරෙනකොට ඒ විදිහට නම් මම කැමති නැහැ. එහෙම නෙමෙයි ඒක කෙරෙන්න ඕන කියලා අපට දැනෙනවා එක් එක්කෙනාගේ රුචි අරුචිකම් මත. ඒවා සාංශාරික හුරු පුරුදු ඇබ්බැහි මේ ජීවිතයේ ආభాසය ඒ වගේම දැනුගත්කම් තමන්ගේ ආකල්ප චින්තනය මානසික ස්වභාවයන් මේ හැම දෙයක්ම ඒකට හේතු වෙනවා. ඉතින් ඒ අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ රුචි අරුචිකම් පවතිනවා. නිසා ලෝකය එකම ආකාරයෙන් ක්‍රියාත්මක වුණත් අපි එක් එක්කෙනාට ඒවා දැනෙන්නේ එක එක විදිහට අපි සිතන ආකාරය මත. එතකොට තම තමන්ගේ රුචි අරුචිකම් මත තමයි අපි දේවල් මෙසේ විය යුතුයි කියලා හිතන්නේ. මම කැමති විදිහ අනිත් කෙනා කැමති නොවෙන්නට පුළුවන්. අනිත් කෙනා කැමතිම විදිහ මම කැමති නොවෙන්නට පුළුවන්. එතකොට හැම විටම ඒ බඳු තැන්වලදී පරස්පරතා ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. කෙසේ නමුත් මම කැමති විදිහටම මට ඕන විදිහටම මම හිතන විදිහටම දේවල් වෙන්නට ඕන කියන දැඩි ආකල්පයක අපි එල්බගෙන ඉන්න තාක්කල් බරපතල විදිහේ චිත්ත පීඩා ඇති වෙන්නට මානසික ආතතිය ගොඩ නැගෙන්නට ඒ ආකල්පය ඒ දෘෂ්ටිය හේතුවක් වෙනවා ඉතින් අපි නුවණින් තේරුම් ගත්තොත් ලෝකේ දේවල් මම කැමති විදිහටම පමණක් නෙමෙයි සිද්ධ වෙන්නේ. Tamange රුචිකත්වය කියලා කියන්නේ දේවල් සිදුවීමට බලපාන එක් සාධකයක් පමණයි. දැන් අපි කාරණා નિවරදිව තේරුම් ගන්නකොට ධර්මයේහි පැහැදිලි කරනවා යමක් සිදු වෙන්නට චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා ආකාර පහකින් හේතුඵල සම්බන්ධතාවයේ ගොඩ නැගෙනවා. ඒ පස් පැත්තකින් ඇති වෙන සාධකවල බලපෑම මත තමයි ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ අතර චිත්ත නියාමය අපි හිතන විදිහ ඒක එක සාධකයක් ප්‍රබල සාධකයක්. නමුත් ඒ සාධකයෙන් විතරක් සියල්ල තීරණය වෙන්නේ නැහැ. සාංශාරික කුසල කුසල කර්ම බලය, ඒ වගේම බාහිර පාරිසරික සාධක, මව්පියන්ගෙන් Tamanට උරුම වුණු ප්‍රවේණි උරුමයන් ඥානමය සාධක, ඒ වගේම මේ විශ්ව ධර්මතා ක්‍රියාත්මක වෙන රටාව මේ හැම දෙයක්ම ඒවට බලපානවා. ඊළඟට තමන් සිතන විදිහ වගේම අනිත් අය සිතලා දේවල් ක්‍රියාත්මක කරන විදිහ හසුරුවන විදිහ ඒවත් අපි සමාජයක් හැටියට එකට ජීවත් වෙනකොට අපේ චින්තනය මත අපේ රුචිකත්වය මතම නෙමෙයි අනිත් අය සිතන පතන විදිහට බොහෝ දේවල් ක්‍රියාත්මක වෙනවා අපිට සමහර වෙලාවට කැමති වුණත් අකමැති වුණත් ඒවට අනුගත වෙලා කටයුතු කරන්නට සිද්ධ වෙනවා මේ විදිහට බහු හේතුකව සිදුවෙන ලෝක ධර්මතා පිළිබඳව අපි ඒක හේතුකව ඒ කියන්නේ මගේ කැමැත්තට අනුව මගේ රුචිකත්වයට අනුව මට ඕන විදිහට දේවල් වෙන්නට ඕන කියලා සිතන්නට පෙළඹීම මානසික ආතතිය ඇතිවීමේ ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ වගේම සමහර කෙනෙක් දේවල් අකුරටම කරන්න බලාපොරොත්තු වෙනවා. හරියටම වෙන්නට ඕන. පොඩ්ඩක්වත් එහෙම වෙන්නේ නැතුව. එතකොට මේ හරියටම කියලා කියන්නේ මොකක්ද ඒකේ නිවැරදි මිම්ම? ඉතින් අවසානයේ එහි මිම්ම වෙන්නේ තමන් හිතන විදිහ තමයි. සමහර වෙලාවට යම් ආයතනයක යම් විශේෂයක අදාළ නිර්ණායකයන් තියෙන්නට පුළුවන්. ඒකට ඒ නිර්ණායකයන් මත උනත් අවසාන නිගමනයට ලැබෙන්නේ තමන්ගේ ආකල්ප මත, තමන්ගේ දැනුම මත. එතකොට අවසානයේ දේවල් අකුරටම වෙන්නට ඕන, හරියටම වෙන්නට ඕන කියන චින්තනය ගොඩනගෙන්නටත් පදනම් වෙන්නේ තමන් සිතන පතන විදිහ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් සමහර කෙනෙක් බොහොම පිරිසිදුව ඉන්න කැමති. පිළිවෙලට ඉන්න කැමති. ක්‍රමානුකූලව වැඩ කරන්න කැමති. එතකොට ඒතනත්තා පිරිසිදුකම කියලා අදහස් කරන්නේ මොකක්ද? කොපමණකින්ද මේ පිරිසිදුකම තීරණය වෙන්නේ? අවසානයේ තමන්ගේ රුචි අරුචිකම මත තමයි ඒවා පදනම් වෙන්නේ. ඊළඟට පිළිවෙල කියන එක ක්‍රමානුකූල බව කියන එක කොහොමද තීරණය කරන්නේ? තමන් හිතන විදිහත් එක්කලා. මේ විදිහට සමහර දේවල් අපට මැන ගන්නට හඳුනා ගන්නට යම් යම් නිර්ණායක තියෙන්නට පුළුවන්. නමුත් අවසාන වශයෙන් අපි ගොඩාක් දේවල් පිළිබඳව තීරණය කරන්නේ අපේ රුචි අරුචිකම් මත තමයි ඒවාෙහි ස්වභාවය මෙන්න මෙහෙම විය යුතුයි කියලා කල්පනා කරන්නේ. එතකොට මේ විදිහට තමන් හිතන විදිහටම දේවල් වෙන්නට ඕන කියන අදහස ඒ වගේම අකුරටම හරියටම දේවල් පිළිවෙලටම කෙරෙන්නට ඕන පොඩි වෙනසක්වත් නොවි කෙරෙන්නට ඕන කියන මේ අදහස ඒ වගේම මේ මේ දේවල් මට හරියට කරගන්න බැරි වුණා මේ දේවල් කරපු විදිහ වැරදි මෙහෙම කල්පනා කරලා ඇතිවෙන පශ්චාත්තාපය මෙබඳු විවිධ කාරණා පදනම් කොටගෙන මානසික ආතතිය ගොඩනැගෙන්නට පුළුවන් අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන ලද සූත්‍ර දේශනාවෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණය අපට මානසික ආතතිය දුරු කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට අත්‍යවශ්‍ය ගුණාංග දෙකක් තමයි මේ සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඥානවන්තයෙක් නම් පඬිතෙක් නම් මෙන්න මේ ආකාරයෙන් ක්‍රියා කළ යුතුයි. ඒ බඳු පඬිතෙක් සතු ගුණ දෙකක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝච අනාගතං භාරං නවහති යම්කිසි කෙනෙකුට නොපැමිණි බර නොදරා සිටින්නට පුළුවන් ඊළඟට යෝච ආගතං භාරං වහති පැමිණි බර දරන්නට ඊට ඔරොත්තු දෙන්නට පුළුවන් අන්නේ දෙදෙනා තමයි ඥානවන්තයෝ දෙදෙනා. එහෙම නැත්නම් ඥානවන්තයෙකුගේ ගති ලක්ෂණ දෙකක් ඇටියට හඳුන්වන්නට පුළුවන් මේ காரணා දෙකයි කියන බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට මොකක්ද නොපැමිණි බර කියලා කියන්නේ? නොපැමිණි බර කියලා මෙතන අදහස් කරන්නේ න ආගතං තවම සිදු නොවුණු. එතකොට සමහර දේවල් තවම සිද්ධ වෙලා නැහැ. අනාගතයේ සිදු වේවිය කියලා අපි කල්පනා කරනවා, සිතනවා, උපකල්පනය කරනවා. අන්න එහෙම දේවල් තාම නොපැමිණි දේවල්. එතකොට සමහර වෙලාවට අපි දැනට මේ පැමිණි කාරණා සම්බන්ධව පමණක් නෙමෙයි, ඒ බඳු නොපැමිණි බොහෝ දේවල් පිළිබඳව දැම්ම තියා හිතලා හිත ව්‍යාකූල කරගන්නවා. මෙහෙම වෙයිද දන්නේ නැහැ, මෙහෙම වෙයිද දන්නේ නැහැ, මෙහෙම වුණොත් නම් බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා මේ විදිහට. එනිසා මෙතන නොපැමිණි බර කියලා ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ තාම සිදු නොවුණු දේවල්. ඒ වගේම ඉක්ම ගිය දේවලුත් සැබවින්ම දැනට අතීතයට එකතු වෙලා ඒවා පිළිබඳව කල්පනා කළයි කියලා දැන් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ සිදු වුණු දේවල්. එතකොට ඒවත් දැනට අදාළ නොවන කාරණා. ඊළඟට වර්තමානයේ සම්බන්ධ වුණත් අපි සමහර දේවල් කල්පනා කරනවා ඒවා අදාළ පරමාර්ථයට එතරම් වැදගත් වෙන්නේ නැහැ. පරමාර්ථයට අදාළ නොවන විදිහේ අනවශ්‍ය දේවල් බොහොමයක් සමහර වෙලාවට අපි අදාළයි කියලා හිතාගෙන පටලවාගෙන ගොඩක් දේවල් සංකීර්ණ කරගන්න අවස්ථා තියෙනවා. මෙන්න මේ විදිහට මෙතන නොපැමිණි බර කියලා අදහස් කරන්නේ තවම සිදු නොවුණු දේවල්, ඉක්ම ගිය දේවල් සහ පරමාර්ථයට අදාළ නොවන කාරණා පිළිබඳව අනවශ්‍ය වෙහෙසක් බරක් අසහනයක් අපේ සිතින් දරා ගැනීම තමයි මෙතන නොපැමිණි බර කියලා අදහස් කරන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ කාරණා පැහැදිලි කරගන්න අපි හිතමු දැන් පාසලේ ඉගෙන ගන්න දරුවන් අතර සමහර දරුවන් ඉන්නවා අසවල් දවසේ විභාගය පැවැත්වෙනවායි කියලා කිව්වහම ඒ පිළිබඳව දින ගණනය කරගෙන දැන් තව දින මෙච්චරක් තියෙනවා විභාගයට මේ වෙනකොට කරපු පාඩම් මේවයි ඒ නිසා ඒ ටික බලා ගන්නට ඕන નિවරදිව නොකරපු පාඩම් මේවයි ඒවා මුල ඉඳලා සකස් කර ගන්නට ඕන මේ විදිහට ඒ විභාගයේ පැවැත්වෙන දිනේ දක්වා ඒ ඉතිරි කාල සීමාව નિවරදිව පරිහරණය කරනවා විභාගයට සූදානම් වීම සඳහා. නමුත් සමහර දරුවෝ අපට අහමු වෙනවා විභාගයේ අසවල් දවසේ තියෙන්නේ කාලෙත් මදි පාඩම් සමහර ඒවා කරලත් නැහැ. එතකොට මේ ටික දවසට කොහොමද කරපු පාඩම් ටික උනත් බලාගන්නේ කියලා ඒ අය අර කාලය කළමනාකරණය කරගන්නව වෙනුවට විභාගයට නම් සූදානම් වෙන්න කාලය මදි. එහෙම නැත්නම් මට ඒ සඳහා තවම හැකියාවක් නැහැ. ඒ සඳහා තවම මම සූදානම් වෙලා නැහැ කියලා ඒ විභාගයට පෙනී සිටීමෙන් එය අසාර්ථක වෙන්නට පුළුවන්. අසාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නට පුළුවන් කියලා ඒන් ලැබෙන ප්‍රතිඵලය ගැන හිත හිතා දැම්ම තියා තැවෙනවා. එතකොට එතනත්තාට දවසක් ගත වෙනවා දෙකක් ගත වෙනවා තුනක් ගත වෙනවා අර පශ්චාත්තාපයත් එක්ක වික්ෂිප්ත බවත් එක්ක කටයුතු කරනවා මිසක් විභාගයට සූදානම් වීමක් වෙන්නේ නැහැ. දැන් අර සමහර දරුවෝ අපි මුලින් කිව්ව විදිහේ ඒබඳු දරුවෝ දවසක් දෙකක් තුනක් ගත වෙන්න ගත වෙන්න ඒ දරුවා අර මුලින් හිටියට වඩා විභාගයට සූදානම් වෙනවා. එතකොට සූදානම් වෙන දරුවා විභාගයේ දවසට નિවරදිව ඒකට ඔරොත්තු දෙන මානසිකත්වයෙන් ඊට මුහුණ දෙන්නට හැකියාව දියුණු කරගන්න. නමුත් අර දෙවනුවට කිව්ව දරුවා විභාගයට මුහුණ දෙනව වෙනුවට ඒ තියෙන කාලය කළමනා කරගන්නේ නැතිව Tamanගේ නොහැකියාව පිළිබඳව අසාර්ථක වීම පිළිබඳව හිත හිත කල්පනා කර කර මානසික ආතතියක් ඇති කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නොපැමිණි බරදරලා වැඩක් නැහැ. ඒ නොපැමිණි කාරණා අමතක කරන්න කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. තාම සිද්ධ වෙලා නැති ඒවා අපට අදාළ නැහැ. ඒවා පැත්තකට තියන්න කියලා නෙමෙයි. එහෙම අපට සියල්ලක්ම අනාගතය පිළිබඳව නොහිතා කල්පනා කරන්නේ නැතිව සැලසුම් කරන්නේ නැතුව අපට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. අපි දක්ෂ වෙන්නට ඕන අනාගතය සැලසුම් කරගන්න. සැලසුම් කිරීම වරදක් නෙමෙයි. සලසුම් කිරීම අවශ්‍යයි. නමුත් ඒ පිළිබඳව තාම සිදු නොවුණු දේවල් පිළිබඳව දැම්ම තියා කල්පනා කරලා මානසික පීඩනයක් දැරීම ඒක ඥානවන්ත ක්‍රියාවක් නොවේ කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ සූත්‍රය ළඟම ඊළඟ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේහි නුවණ මද පුද්ගලයෝ අඥානයෝ දෙදෙනෙක් සිටිනවා. කවුද දෙදෙනා? නොපැමිණි බර දරන තැනැත්තා සහ පැමිණි බර නොදරන තැනැත්තා. පැමිණි දෙයට ඔරොත්තු දෙන්නට සූදානම් නැහැ. නමුත් අර නොපැමිණි දේවල්, අදාළ නොවන දේවල්, ඉක්ම ගිය දේවල්, ඒ බොහෝ දේවල් පටලවාගෙන ඒවත් ඒවාෙහි බර මනසින් දරාගෙන වෙහෙසටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. නමුත් පැමිණෙන අත්‍යවශ්‍ය දේහි බර දරන්නට මනස නිදහස් කරගන්න, සැහැල්ලු කරගන්නට සූදානම් නැහැ. එනිසා ඥානවන්ත පුද්ගලයා දක්ෂ වෙන්නට ඕන ඒ නොපැමිණි කාරණා නොසලකා හරින්නට නෙමෙයි ඔය එන විදිහට බලා ගන්නවා කියලා එහෙම අතහැරලා දාලා අපිට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ ජීවිතය හොඳට සැලසුම් කරගන්නට ඕන අනාගතය පිළිබඳව අදට හෙටට විතරක් නෙමෙයි හෙට දවසේ කරන කටයුතු අද දවසේ සැලසුම් කරගන්නට ඕන ලබන සතිය ලබන මාසේ ලබන වසරේ පමණක් නෙමෙයි බෞද්ධයෙක් හැටියට නිවන් දකින්නතෙක් ඊළඟ ආත්ම භාවවලත් අපි කොහොමද කටයුතු කරන්න කියලා සැලසුම් කරගෙන ඉදිරියට යා යුතුයි. ඒ කියන්නේ පාරමිතා පුරනවා කියලා කියන්නේ අනුක්‍රමයෙන් අපේ භව ගමන සකස් කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා තමන්ගේ පරමාර්ථය පැහැදිලි වෙන්නට ඕන. තමන් සම්මා සම්බුද්ධත්වයෙන්ද නිවන් දකින්නේ, පසේ බුද්ධත්වයෙන්ද ශ්‍රාවකයෙක් හැටියටද? ඒ ශ්‍රාවකයන් අතර මහා ශ්‍රාවකයෙක් හැටියට විශේෂ පැතුම් ඇතුවද නිවන් දකින්නේ? අන්න එහෙම තේරුම් අරගෙන ඒ ප්‍රාර්ථනාවට අදාළ විදිහට Tamanගේ කටයුතු පෙළගස්ව ගන්නට ඒ වගේ තමයි අපි අධ්‍යාපන කටයුතු කළත්, ව්‍යාපාර කටයුතු කළත්, ආයතන පරිපාලනය කළත්, සමාජ සේවා කටයුතු කළත් මේ කවර දේවල් සිද්ධ කළා වුණත් අපේ ඉලක්කය, අපේ පරමාර්ථය හරියට හඳුනාගෙන ඒ පරමාර්ථය සඵල කරගන්නට අවශ්‍ය සාධක මොනවද? බාධක මොනවද? ඒ බාධක දුරු කරලා සාධක ගොනු කරලා ඒ පරමාර්ථය ජය ගන්නට අපි කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියලා ඥානවන්තයා මනමින් ඒවා සැලසුම් කරනවා. අනාගතේ නොසලකා හරින්නේ නැහැ. නමුත් නුවණ මද පුද්ගලයා කරන්නේ එහෙම පරමාර්ථ හඳුනාගෙන බාධක දුරු කරලා සාධක ගොඩනගලා සැලසුම් කරනව වෙනුවට තවම සිදු නොවුණු දේවල් පිළිබඳව කල්පනා කර කර මානසික ආතතියක් ඇති කරගන්නවා. මෙහෙම වෙයිද දන්නේ නැහැ. මේකට බාධා එයිද දන්නේ නැහැ. මේක හරියයිද දන්නේ නැහැ. හරි නොයයිද දන්නේ නැහැ. බලාපොරොත්තු වෙන හැටියට කරගන්න බැරි වුණොත් නම් ඉඳලා වැඩක් නැහැ. දැන් ඒවා අවශ්‍ය දේ නෙමෙයි. ඒ එතකොට අපි මේ පීඩනය විඳින්නේ අර අදාළ කාරණේ නිසා නෙමෙයි. ඒක අදාළ වැඩේ නිසා නෙමෙයි අපි පීඩා විඳින්නේ. අපේ චින්තනය නිසා අපේ ආකල්පය නිසා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නුවණ මද බව නිසා තමයි අපි ගොඩක් වෙලාවට අනවශ්‍ය විදිහට නොපැමිණි කාරණා පිළිබඳව වෙහෙසක් ගන්න. ඊළඟට ඉක්ම ගිය කාරණා දැන්ට සිදු වෙලා ඉවරයි. දැන් අපට ආපහු ඒක සිදු නොවුනා කරන්නට බෑ. අතීතය වර්තමානයට අදින්නට පුළුවන් කමක් නැහැ. ඉක්ම ගිය දේවල් පිළිබඳව අමතක කිරීම සුදුසු නෑ. ඒවා පිළිබඳව නුවණින් කල්පනා කරන්නට ඕන. හැබැයි පශ්චාත්තාවයෙන් නොවේ. ඒ කියන්නේ අපරාධ මට මේක හරියට කරගන්න බැරි වුණා කියලා හිතුවහම ඒක નિවරදි වෙනවා නම් එහෙම හිතුවට කමක් නෑ. අපරාධ මම මේක කරපු විදිහ වැරදි කියලා හිතුවහම ඒ වැරද්ද නොවුණා වෙනවා නම් එහෙම කොතෙක් වෙලාවක් වුණත් කල්පනා කළාට කමක් නෑ. නමුත් මේක වැරදුනා කියලා හිතුවත් ඒක නිවැරදි වෙන්නෙත් නැහැ. මට මේක හරියට කරගන්න බැරි වුණා කියලා හිතුවට ඒක හරියට කෙරෙන්නෙත් නැහැ. එහෙමනම් ඉක්ම ගිය අතීතයේ පිළිබඳව පසුතැවිලා වැඩක් නැහැ. හැබැයි අතීතය අමතක කරන්නේ නැතුව ඒ වැරදුනේ කොහොමද? පැටලුනේ කොහොමද? මොන හේතු නිසාද එතන ඒ ගැටලුව මතුනේ? ඒවා පිළිබඳව සිහියෙන් නුවණින් සහේතුකව විමසා බලන්නට. එහෙම සහේතුකව විමසා බලනකොට අපට පැහැදිලි වෙනවා මෙන්න මේ හේතු සාධක තමයි ඊට බලපෑවේ. එවනම් නැවත එහෙම නොවෙන්නට නම් මම ඒ හේතු සාධක වෙනස් කරගන්නට ඕන. ඒ බාධක ඉවත් කරගන්නට ඕන. එහෙම නැත්නම් එතනට අත්‍යවශ්‍ය හැකියාවන් දියුණු කරගන්නට ඕන. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට නැවත ඒ වරද සිදු නොවි, ඒ අනර්ථය සිදු නොවි Tamanට වළක්වා ගන්නට පුළුවන්. ඊළඟට දැන් සිද්ධ උණු දෙයින් අනාගතයට යම්කිසි අනර්ථකාරී බලපෑමක් ඇති වෙනවා නම් ඒ తত্ত্বය අවම කරගන්න දැනට මට මොනවද කරන්න පුළුවන් දැන් කියපු වචනේ ආපහු ගන්න බෑ නමුත් ඒකෙන් යම්කිසි අනාගතයට හානියක් වෙනවා නම් ඒ తত্ত্বය අවම කරගන්න කුමක්ද කරන්න පුළුවන් කරපු දේ නොඋනා කරන්නට බෑ ඒකෙන් යම්කිසි පාඩුවක් වෙනවා නම් ඒක අවම කරගන්න කුමක්ද කරන්න පුළුවන් අන්න එහෙම තමයි අපි අත්දැකීම් තුලින් පෝෂණය වෙන්නේ අපට සිද්ධ වෙන හැම වරදක්ම පසුතැවීම සඳහා නෙමෙයි අත්දැකීමෙන් ජීවිතේ ජය ගන්නට අවශ්‍ය පසුබිම සකස් කර ගන්නට ඒ අපට උපකාර කර ගන්නට පුළුවන්. ලෝකේ සාර්ථක පුද්ගලයන් බවට පත් වෙලා තියෙන්නේ කිසිම වරදක් සිද්ධ නොවි කිසිම අඩුපාඩුවක් සිද්ධ නොවි පටන් ගත්ත පළමු වතාවෙන්ම සියල්ල નિවරදිව කරපු අය නෙමෙයි. එහෙම කරන්නට පුළුවන් පුද්ගලයෝ මේ ලෝකෙහි කවුරුවත් නැහැ. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ਸਰවඥතා ඥාණයෙන් සියල්ල අවබෝධ කරගෙන සියලු සත්වයින්ට ඉහළම මට්ටමට මානසික වශයෙන්පත් වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා සසර ගමනේ අප්‍රමාණව වැරදි සිදු වෙමින් ඒවාෙහි වරද දැනගෙන નિවරදි කරගනිමින් තමයි ඉදිරියට ගිහිල්ලා මේ වරදයි මේ નિවරදයි මේ වරද සිද්ධ වෙන්නේ මෙහෙමයි નિවරදි දේ කරන්නේ මෙහෙමයි කියලා ලෝකෙට අනුශාසනා කරන්නට සමත් වෙන්නේ ඒ වරද වරද හැටියට අත්දැකීම තුලින්ම අවබෝධ කරගෙන තියෙන නිසා එහෙමනම් අපිට යම් තැනක වැරදුනා නම් පැටලුණා නම් සුදුසු දෙයක් සිද්ධ වුණා නම් සුදුසු දේ කරන්නට බැරි වුණා නම් ඒ ගැන පසුතැවිලා ඇති තේරුමක් නැහැ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න අමතක කරලා හරියන්නේ නැහැ දැන් සමහර වෙලාවට යම් යම් දේවල් ගැන පසුතැවීම ඇති වෙනකොට සමහර උපදෙස් දෙනවා ඔක අමතක කරලා දාන්න ඔය ඉතින් කාගේ අතිනුත් වැරදි සිද්ධ වෙනවා අඩුපාඩු සිද්ධ වෙනවා හිත හිතා ඉන්න දෙයක් නැහැ අපි එහෙම වැරද්ද එහෙම නැත්නම් අතීතය අමතක කරලා දැම්මොත් අපි කවදාවත් සැකසෙන්නේ නැහැ. අපි ශක්තිමත් වෙන්නේ නැහැ. නිවැරදි වෙන්නේ නැහැ. අත්දැකීම් තුලින් පෝෂණය වෙන්නේ නැහැ. ඒ නිසා අතීතය අමතක කිරීමත් සුදුසු නැහැ. නමුත් ඒව ගැන හිත හිත තැවීමත් සුදුසු නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? සිහියෙන් සහ නුවණින් වැරදුනේ කොතනද? වැරදුනේ කොහොමද? ඒකට ගොඩනැගුණු සාධක මොනවද? ඒවා නැවත එහෙම නොවෙන්නට අපි වෙනස් කරගන්නේ කොහොමද? යම් වරදක් සිද්ධ වුණා නම් ඒකෙන් ඇතිවෙන අනිත්‍ය ප්‍රතිඵලය අවම කරගන්න දැනට මට මොනවද කරන්න පුළුවන් අන්න එතකොට තමයි අලුත් අලුත් මාවත් අපිට විවෘත වෙන්නේ මෙතෙක් අපි සිතුවේ නැති කල්පනා කරපු නැති අලුත් පැති එහෙම නැත්නම් අලුත් සංකල්ප අලුත් වැඩපිළිවෙලක් අපිට ජීවිතේ ගොඩනගා ගන්නට ඒ චින්තනයේ ඒ උත්සාහය අපට හේතු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක ප්‍රඥාව උපදවන මූල කාරණයක් හැටියට. දුක කියලා කියන්නේ කායික මානසික පීඩාව. දුක කියන වචනය බොහොම ගැඹුරු වචනයක්. අපි සරලව ගත්තොත් එයින් අපට දැනෙන විදිහට කායික මානසික පීඩාව. එතකොට කායික මානසික පීඩාව යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් ඒ පීඩාව සිහිබුද්ධිය ඇති තැනැත්තාට ප්‍රඥාව අවදි කරන්නට හේතු වෙනවා. හැබැයි සිහිබුද්ධිය නැති තැනැත්තාට සම්මෝහය ඇති කරන්න, මුලාව ඇති කරන්නට හේතු වෙනවා. යම් පීඩාවක් දුකක් ඇති වෙනකොට සිහිබුද්ධිය අවදි කරගන්නේ නැති තැනැත්තා ඒන් දැඩි වෙහෙසටපත් වෙනවා පසුතැවීමටපත් වෙනවා මානසික ආතතිය ඇති කරගන්නවා තියෙන සිහි බුද්ධියත් නැති කරගන්නවා ප්‍රඥාව මොට කරගන්නවා අඥාන විදිහට හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන්නට ඒ තැනැත්තාට ඒ පීඩාව හේතුවක් වෙනවා. නමුත් සිහිබුද්ධිය අවදි කරගන්න තැනැත්තාට ඒ දුකම පරේෂණයට හේතු වෙනවා ප්‍රඥාව අවදි කරන්න හේතු වෙනවා. ඒ කියන්නේ ඒ තැනැත්තා සොයනවා මේ ගැටලුව මතුනේ කොහොමද? මේ පීඩාව ඇති උනේ ඇයිද? ඒකට හේතු මොනවද? ඒවා වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා කල යුත්තේ කුමක්ද? ඉතින් අමාරුවෙන් හරි අඬ අඬ හරි වෙහෙසි වෙහෙසිලා ඒ తත්වය වෙනස් කරගන්නට වෑයම් කරනවා. ඒ කාලයාගේ ඇවෑමෙන් අපට දැනෙනවා අපට වැටහෙනවා ඒ වැරදුණු තැනම තමයි තමන්ගේ ශක්තිය අවදි වුනේ කියලා. ඒ නිසා ඉක්ම ගිය අතීතය පිළිබඳව පසුතැවෙමින් බරක් හැටියට ඒක මානසික ආතතියක් ඇති කරගන්නට කරුණක් කරගැනීම නොවේ ඥානවන්තයාගේ ස්වභාවය එයම තමන්ගේ අනාගතය සාර්ථක කරගන්නට අත්දැකීමක් හැටියට ප්‍රඥාව අවදි කරගන්නට එය කමඨහනක් හැටියට භාවිත කිරීමයි ඥානවන්තයාගේ ස්වභාවය. ඒ නිසා නොපැමිණි අනාගතය ගැන සිතලා තැවෙන එක සුදුසු නැහැ. අනාගතය මනවින් සැලසුම් කරලා තමන්ගේ පරමාර්ථ හඳුනාගෙන ඒ පරමාර්ථ ගොඩනගා ගන්නට අවශ්‍ය සාධක හඳුනාගෙන බාධක හඳුනාගෙන බාධක දුරු කරමින් සාධක අවදි කරමින් පරමාර්ථ ජය ගන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ ඉක්ම ගිය අතීතයේ යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වුණා නම් ඒක සිදුුනේ කොහොමද කියලා තේරුම් අරගෙන නැවත ඒ බඳු අඩුපාඩු නොවෙන්නටත් ඒ සිද්ධ වුණු දෙයින් යම්කිසි අයහපත් ප්‍රතිඵලයක් ඇති වෙනවා නම් ඒ తත්වය අවම කරගන්නටත් උපායශීලීව ක්‍රියාත්මක වෙන්නට Taman දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා ප්‍රඥාව අවදි කරගන්න ඕන. ඊළඟට වර්තමානයේ තුල වුණත් යම් යම් කාරණා තමන්ගේ මූලික පරමාර්ථයට අදාළ නොවන දේවල් බොහොම දැඩි විදිහට අරගෙන ඒවයින් මානසික ආතතිය ඇති කරගන්න අවස්ථා බොහෝ කොට පවතිනවා. ඒ කියන්නේ දැන් අතීතය අනාගතය ගැන පමණක් නෙමෙයි වර්තමානයේ එළබි කාරණා සම්බන්ධව નિවරදිව සිතන්නට තේරෙන්නේ නැතිකම නිසා, නිවරදිව ක්‍රියා කරන්නට තේරෙන්නේ නැතිකම නිසා, නිවරදිව ඒවා හසුරුවා ගන්නට තේරෙන්නේ නැතිකම නිසා බොහෝ වෙලාවට ඒ පැමිණි කාරණයට අදාළ නොවන දේවල් පටලවාගෙන හුඟක් දෙනා දුක් විඳිනවා. එහෙම වෙන්නට ප්‍රධාන හේතුව තමයි මූලික පරමාර්ථය හරියට හඳුනාගන්නේ. මේ දේවල් කරන්නේ මොකටද කියලා තේරුම් ගන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි කෙනෙක් විවාහ වෙන්නේ සතුටින් සුවෙන් ජීවත් ඉතින් ඒ බලාපොරොත්තු ඇතුව විවාහ වුණාට විවාහ වෙලා ටික කාලයක් යනකොට බිරිඳට සැමියාට දෙදෙනාටම බොහෝ විට අමතක වෙනවා විවාහ වුණේ මොකටද කියලා. ඊට පස්සේ හැමතිස්සෙම අනිත් එක්කෙනාගේ අඩුපාඩු සොයමින්, දුර්වලකම් සොයමින්, ඒවත් එක්ක ගැටෙමින් නිකන් පලිගන්න වගේ වෛරක්කාරයෙක් වගේ නිරන්තරයෙන් අනිත් කෙනා යට කරලා මම තමයි හරි මම තමයි නිවැරදි මට තමයි තේරෙන්නේ අනිත් එක්කෙනාට ඒවා තේරෙන්නේ එයා හැමතිස්සෙම වැරදි කියලා එහෙම තහවුරු කරන්න බරපතල තරංගයක් ඇති කරගන්න අනිත් කෙනා යට කරලා Taman නැගී සිටින්නට උත්සාහ කරන අනිත් කෙනාට රිද්දන්න උත්සාහ කරන එතකොට දැන් විවාහයේ මූලික පරමාර්ථය මොකද්ද මොකටද මේ තව කෙනෙක් විවාහ කරගන්නේ හැමදාම රණ්ඩු වෙවි ඉන්නටද නැහැ පින්නතුනේ සතුටින් සුවෙන් ජීවත් වෙන්න ඒ මූලික පරමාර්ථය අමතක කරපු තැන විවාහ සංස්ථාව අතිශයින්ම සංකීර්ණ කරගෙන වෙනත් වෙනත් අදාළ නොවන බොහෝ පටලවිලි ඇති කරගන්නවා අර මූලික පරමාර්ථය අමතක කරගත්තා. එතකොට අපි ඉගෙන ගන්නෙ මොකටද? ඉගෙන ගන්නවා කියලා කියන්නේ මොකක්ද? මේ දැනුම එකතු කරලා ගබඩා කරන එක විතරක් නෙමෙයි. ඒවා තුලින් අපේ ජීවිත සැකසෙන්නට ඕන, ශක්තිමත් වෙන්නට ඕන, අර්ථවත් වෙන්නට ඕන. දුර්වලකම් දුරු වෙන්නට ඕන, හැකියාවන් දියුණු වෙන්නට ඕන. ඉතින් අවසාන ඉගෙන ගන්නට ගිහිල්ලා අපේ දුර්වලකම් ටිකක් නම් වර්ධනය වෙන්නේ හැකියාවන් වර්ධනය වෙලා නැතිනම් නිකන් දැනුම ගොඩ ගහගත්තා කියලා විතරක් එයින් යහපතක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බහුශ්‍රත බව මෙලව පරලෝ අභිවෘද්ධියට හේතු වෙන මංගල කාරණයක් වෙනවා. ඒ වගේම තවත් තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන බහුසුත බවම ගැටලු ඇතිවීමේ හේතුවක් වෙන්නට පුළුවන්. ඒවා નિවරදිව පරිහරණය නොකළොත්. තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස ඒවා යොදාගත්තේ නැතිනම් ඒ දැනුගත්කම තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හේතු වෙන්නේ අපට කොච්චර දේවල් තියනවද කියන කාරණේ මත නෙමෙයි අපේ ජීවිත දියුණු වෙන්නේ ඒ තියෙන දේවල් Tamanටත් අනුන්ටත් යහපත පිණිස පරිහරණය කරන්නට අපි කොච්චර දක්ෂද එතකොට අපේම සිත අපට සම්පතක් වෙනවද විපතක් වෙනවද? සම්පතක් වෙන්නේ Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට සිත හසුරවන්න දක්ෂණ. අපේම සිත අපට විපතක් වෙන්නේ Tamanටත් අනුන්ටත් අනර්ථකාරී විදිහට ඒ සිත හසුරවනවා. අපේම වචන, අපේම ක්‍රියා, අපිසන්තක සියලුම සම්පත්, දැනුම, හැකියාව, කුසලතා මේ සියල්ලක්ම එයින් යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා තීරණය වෙන්නේ අපි ඒවා පාවිච්චි කරන විදිහත් එක්ක. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණ මද පුද්ගලයෝ නොපැමිණි අනාගතය පිළිබඳව හිතලා සිත ඇති කරගන්නවා වෙහෙසටපත් වෙනවා අනාගතේ නිවැරදිව පරමාර්ථ හඳුනාගෙන සැලසුම් කරන්නට දක්ෂ වෙන්නේ ඥානවන්තයෝ පමණයි. ඊළඟට ඉක්ම ගිය අතීතය පිළිබඳව ප්‍රඥාව අඩුතනත්තා පශ්චාත්තාපයටපත් වෙනවා. නමුත් ඥානවන්තයා එය අත්දැකීමක් බවට පමුණවාගෙන ජීවිතේ ගොඩනගා ගන්නට වෑයම් කරනවා. වර්තමානයේ පිළිබඳව නුවණ මද පුද්ගලයා පරමාර්ථ අරමුණු හඳුනා නොගෙන එනේන කාරණත් එක්කලා ඒ ඒ පැත්තට හැපෙමින් ගැටෙමින් ඇලෙමින් ජීවිතය සංකීර්ණ කරගන්නෝ අරමුණක් නැහැ. පැහැදිලි ඉලක්කයක් නැහැ. අදාළ දේ මොකක්ද අදාළ නොවන දේ මොකක්ද කියලා වැටහීමක් නැහැ. නමුත් ඥානවන්තයා හැම විටම ජීවිතේ පරමාර්ථ අරමුණු සිහිපත් කරමින් ඒවට අදාළ දේ පමණක් පවත්වා ගන්නවා. අදාළ නොවන දේවල් බැහැර කරලා ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහට නොපැමිණි බර අවශ්‍ය නැති දේවල් අනවශ්‍ය දේවල් කරපින්නාගෙන වෙහෙසෙන්නේ නැතිව සිහි බුද්ධිය අවදි කරගෙන ඥානවන්තයා ඒ නොපැමිණි බර නොදරා සිටින්නට සමත් දැන් ඒ හැකියාව ඇති කරගන්න තරමට තමයි අර දෙවැනි ගුණයත් අපි තුල මතු කරගන්න පුළුවන්. මොකද්ද දෙවැනි කාරණය? පැමිණි බර දරන්නට. අර අනවශ්‍ය දේවල් නොදරා අදාළ පරමාර්ථය අරමුණු හරියට හඳුනාගත්තොත් තමයි ඒ සඳහා අවශ්‍ය දෙයට ඔරොත්තු දෙන්නට අපේ මනස ශක්තිමත් කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මේ කාරණය අවශ්‍යයි ඒකට ඔරොත්තු දෙන්න මනස පුහුණු කරගන්න ඕනේ. ඒක දරා ගන්නට ඕනේ. ඒකට කැප වෙන්නට ඕනේ. එතකොට ඒ කැප කිරීම අපි කළ යුතුයි. එහිදී යම්කිසි පීඩාවක් වෙහෙසක් දැනුණා වුණත් ඒක දරා ගන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම දුකක්ම දැරිය යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. හැබැයි හැම දුකක්ම බැහැර කළ යුතුයි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. එහෙනම් මොනවද දැරිය යුත්තේ මොනවද නොදැරිය යුත්තේ? යම් දුකක් යම් පීඩාවක් තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස මානසික අභෝර්ධිය පිණිස කෙලස් දුරු කිරීම පිණිස දුර්වලකම් වලින් නැගී සිටීම පිණිස යම් දුකක් යම් පීඩාවක් අපට උදව් වෙනවා නම් ඒ දුක ඒ පීඩාව දරන්නට සුදුසුයි ඒව බහැර කරන්න එපා එවෙන් මඟ හරින්නට එපා යම් දුකක් පීඩාවක් අපට අනර්ථය පිණිස පවතිනවා නම් පරිහානිය පිණිස පවතිනවා නම් Tamanටත් අනුන්ටත් අයහපත පිණිස පවතිනවා නම් ඒබඳු කායික මානසික පීඩාවන් දරන්නට එපා පුළුවන් තරම් ඒවා මගහැර යන්නට ඒවෙන් ඉවත් වෙන්නට බැහැර වෙන්නට උත්සාහවත් විය යුතුයි. ඉතින් අපි ජීවිතයේ අධ්‍යාපනය ලබනකොට අපට වෙහෙසක් තියෙනවා. කායික මානසික පීඩාවන් ඇති වෙනවා. නමුත් පීඩාවක් ඇති වෙනවා කියලා ඒ වෙලාවට අපි සැහැල්ලුවෙන් ඉන්න ඕන කියලා අධ්‍යාපන කටයුතු පසකින් තිබ්බොත් ඒ තැනත්තාට කවදාවත් යහපතක් අභිවෘද්ධියක් වෙන්නේ නැහැ, දියුණුවකටපත් වෙන්නේ නැහැ. එහෙමනම් අධ්‍යාපන කටයුතු කරද්දී අපිට යම්කිසි කායික මානසික වෙහෙසක් පීඩාවක් ඇති වුණා වුණත් ඒවා දරාගෙන ඔරොත්තු දීගෙන ඒක ඉදිරියට පවත්වාගෙන යන්නට ඕන තමන්ගේත් අනුන්ගේත් යහපත සඳහා අභිවෘද්ධිය සඳහා ඒ වගේම ව්‍යාපාර කරනකොට රැකී ආරක්ෂා කරනකොට ඒවෙන් කායික මානසික වෙහෙස පීඩා ඇති වෙනවා තමයි. නමුත් ඒවා ඒවයින් මග හරින්න නැතුව ඒවා අතහැර දාන්න නැතුව පවත්වාගෙන යන්නට සිද්ධ වෙනවා තමන්ගේත් අනුන්ගේත් යහපත සඳහා. ඊළඟට සමාජ සේවා කටයුතු, සාසනික සේවා කටයුතු, පින්කම් යහපත් දේවල් කරනකොට එවෙන් සමහර වෙලාවට කායික මානසික පීඩාවන් ඇති වෙනවා. නමුත් ඒවා අතහැරලා දැම්මොත් මේ ලෝකය තුල යහපත සුරක්ෂිත වෙන්නේ නැහැ. ඒ නිසා ඥානවන්තයා දක්ෂ වෙනවා පැමිණි බර දරන්නට. ඒ පැමිණි බර දරන්නේ එහි අවශ්‍යතාවය හඳුනාගෙන, පරමාර්ථය හඳුනාගෙන, අරමුණු හඳුනාගෙන නිවැරදිව එය සඵල කරගන්නට Tamanගේ අනුන්ගේ යහපත පිණිස ඒ තනත්තා කැප වෙන්නට දක්ෂ වෙනවා. නමුත් නුවණ මද පුද්ගලයා හැම විටම අර පැමිණෙන දේ මගහරින්නට උත්සාහ කරනවා. ඒ වෙලාවට తాවකාලිකව සහනයේ සුවය හොයනෝ හැඟීම් වලට වහල් වෙනෝ අර අනවශ්‍ය දේවල් අරමුණට පරමාර්ථයට අදාළ නොවන දේවල් ඉක්ම ගිය දේවල් නොපැමිණි දේවල් බර දරාගෙන කරපින්නගෙන ඒන් වෙහෙසටපත් වෙනවා ඒක තමයි නුවණ මද පුද්ගලයාගේ ස්වභාවය දැන් මේ ගති ලක්ෂණ අපි කොයි කවුරු තුලත් මිශ්‍රව පවතින්නට පුළුවන් මේ කතා කරන අපි තුලත් බොහෝ අවස්ථාවල මේ කියන ඥානවන්ත ස්වභාවයන් අවදි වෙන අවස්ථා තියෙනවා අර කියන අඥාන ස්වභාවයන් අවදි වෙන අවස්ථාත් ඇතැම් විට තියෙනවා අපි සිහි බුද්ධියෙන් තොර වුණොත් දැන් අපි හැමදෙනා සතුවම ප්‍රඥාව තියෙනවා සිහිය තියෙනවා වීර්ය තියෙනවා බුද්ධිය තියෙනවා නමුත් ඒවා තිබිච්ච පමණටම ඒවා ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ ඒවා අවදි කරගන්නට ඕන අපි ළඟ පවතින වීරය අවදි කරගත්තේ නැත්නම් අපි හැමතිස්සෙම උදාසීනව තමයි පවතින්නේ. අපි ළඟ ප්‍රඥාව තිබුණාට වැඩක් නැහැ. ප්‍රඥාව අවදි කරගත්තේ නැත්නම් අපි අඥාන විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට අපි ළඟ සිහිය තිබුණාට වැඩක් නැහැ. සිහිය මතු කරගත්තේ නැත්නම් සිහිය මතු කරලා පිහිටුවා ගත්තේ නැත්නම් ඒ සිහියෙන් ප්‍රයෝජන ගන්නට බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන සිහිය පිහිටුවා ගන්නට ඕන. අදාළ අරමුණේ. එහෙම නැතිනම් සිහියෙන් ප්‍රයෝජන ගන්නට බැරි වෙනවා. ඒ වගේම වීරය අවදි කර ගන්නට ඕන. ආරබ්ධ විරිය, අරබන ලද වීරයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක. මේ විදිහට අපි සතු හැකියාවන් අවදි කරගත්තොත් විතරයි අපිට ඒවායින් ප්‍රයෝජන ගන්නට පුළුවන්. එහෙම නැතිනම් අපි සියලු කල්හි හැඟීම් වලට වහල් වෙලා පීඩාවටපත් වෙනවා, මානසික ආතතියටපත් වෙනවා. එය ලෝකේ වැරද්දක් වගේ අපට පෙනුනට සෑම විටම નિවර්දිව සිතන්න කල්පනා කරන්න නොහැකි සහ අපි සතු ශක්තියින් අවදි කරගන්නේ නැතිව උදාසීනව හැඟීම්overline කටයුතු කිරීමේ ආදීනවයයි අපි එතනදී භුක්ති විඳින්නේ අපට මතකයි අපේම ජීවිතයේ අපි ලැබූ අත්දැකීමක් පැවිදි වෙච්ච මුල් අවදියේදී ඒ පැවිදි වුණු මුල් කාලේ අපට එක්තරා අදහසක් තිබුණා අපි කරන කියන දේවල් වරදින්නේ නැතිව හොඳට හැම දෙනාගේම ප්‍රසාදය දිනාගෙන වඩාම හොඳින් හැම දෙයක්ම කරගෙන යන්නට පුළුවන් වෙන්න ඕන. අපි අර මුලින්ම කිව්වේ මම හිතන විදිහට මම කැමති විදිහට හැමදේම වෙන්නට ඕන කියන ආකල්පය අපේ මනස තුලත් තදින් තිබුණා. ඉතින් මේ தත්ත්වය වඩාත් බරපතල වෙනවා මානසිකව බොහොම සංවේදී පුද්ගලයන්ට. සංවේදී පුද්ගලයා හැමතිස්සෙම තමන් සිතන විදිහටම දේවල් බිය යුතුයි කියලා තමයි සිතන්නේ කල්පනා කරන්නේ කටයුතු කරන්නේ සැලසුම් කරන්නේ හැමදේ. ඉතින් අපිත් ඒ විදිහට පැවිදි වෙච්ච මුල් කාලේ ওই විදිහේ බලාපොරොත්තුවක් තියාගෙන දේවල් වරදින්නේ නැතිව බැනුම් අහන්න වෙන්නේ නැතුව ප්‍රශ්න ඇති වෙන්නේ නැතුව හැමෝගෙම සහයෝගය ලැබමින් හැම දෙයක්ම හොඳම මට්ටමින් කරගෙන යන්න ඕන වගේ ආකල්පයක ඉඳගෙන අපි කටයුතු කළා. විවිධ පින්කම් කරමින් අපි ඒ සඳහා ප්‍රාර්ථනා ඇති කරගත්තා. ගැටලු ප්‍රශ්න ඇති වෙන්නට එපා. ඊටාම හොඳින් සතුටින් මගේ ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන්නට මට ශක්තිය ලැබේවා කියලා. ඉතින් මෙහෙම ප්‍රාර්ථනා කරන්න කරන්න ප්‍රශ්න අඩු වුණා නෙමේ ප්‍රශ්න වැඩි වෙන්න පටන් ගත්තා. දැන් පින්නතොට හිතෙන්න පුළුවන් හාමුදුරුවන්ට මොකද තියෙන ප්‍රශ්නේ කියලා. ප්‍රශ්න කියනවා ලෝකේ තියෙනවා නෙමෙයි. ලෝකේ හැම දෙයක්ම හේතුඵල වශයෙන් සිදු වෙමින් පවතිනවා. ඒවා 아무තු ප්‍රශ්න නෙමෙයි. ඒවා ප්‍රශ්නයක් බවට පත් අපට ඒවා සිද්ධ වෙන ආකාරය හරියට වටහා ගන්නට බැරි වෙනකොට ඒවට ඔරොත්තු දී ගන්නට බැරි වෙනකොට අපට ඒවා ප්‍රශ්නයක් බවට පත් වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් යම්කිසි ශිෂ්‍යයෙක් විභාගයට අවශ්‍ය විදිහට ඒ විෂය අධ්‍යයනය කරලා ඒ දේවල් ධාරණය කරගෙන නියමිත කාල සීමාව තුළ ඒ අහන ප්‍රශ්න වලට හරියට පිළිතුරු සපයන්නට දක්ෂ වුණොත් ඒ තනත්තාට විභාගය සමත් වෙන්නට පුළුවන්. එතකොට ඒක තමන්ගේ රුචිකත්වය මත සිද්ධ වෙන දෙයක් පමණක් නෙමෙයි අදාළ සාධක සම්පූර්ණ වීම තුළ අදාළ ඵලය ලැබෙනවා. ඊළඟට ඒ සාධක ටික හරියට සම්පූර්ණ නොවුනොත් ඒ තනත්තාට උසස් ප්‍රතිඵලයක් නොලැබෙන්නට පුළුවන්. එතකොට උසස් ප්‍රතිඵලයක් ලැබෙනවා කියන එකත් හේතුඵල ක්‍රියාවලියයි උසස් ප්‍රතිඵලයක් නොලැබෙනවා කියන එකත් හේතුඵල ක්‍රියාවලියයි. ඒ ප්‍රතිඵල දෙකම හේතුඵල ක්‍රියාවලියක් තුලින් සිද්ධ වෙන ස්වභාවික සිදුවීම්. නමුත් දැන් එයින් එකකට අපි කැමති වෙනවා එකකට අකමැති වෙනවා. ඒ මොකද අපි බලාපොරොත්තු වෙන්නේ දේවල් හරියටම සිදු වෙන්නට ඕන කියලා. එහෙම සිදු නොවුනොත් ඒක අපට ප්‍රශ්නයක් වෙනවා, ගැටලුවක් වෙනවා, පීඩාවක් වෙනවා, දුකක් වෙනවා, කනගාටුවක් වෙනවා. ඉතින් ලෝකයේ තුල මේ දේවල් සිදුවීම හේතුඵල වශයෙන් සිද්ධ වෙනවා. ඒකට ඔරොත්තු දී ගන්නට අපට බැරි නම් ඒක දරා ගන්නට බැරි නම් ඒක පිළිගන්නට බැරි නම් අපිට ඒක ප්‍රශ්නයක් හැටියට ගැටලුවක් හැටියට අරුබුදයක් හැටියට දැනෙන්න පුළුවන්. මේ විදිහට ලෝකෙ මොකුත් ප්‍රශ්න නැහැ. ලෝකෙ තියෙන හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන සිදුවීම්. නමුත් ඒවා දරා ගන්නට, ඒවා තේරුම් ගන්නට අපට ශක්තිය නැති වෙනකොට ඒවා අපට ප්‍රශ්න බවට පත් වෙනවා. ඉතින් ওই විදිහට මුල් කාල වකවානුවේ මේ විදිහට මානසික ස්වභාවයන් තේරුම් ගන්නට හැකියාවක් ඒ අවදී අපට තිබුණේ නැහැ කුඩා අවදී. ඉතින් අපි ප්‍රාර්ථනා කළා පින්කම් කර කර ප්‍රශ්නයක් නැතුව ගැටලුවක් නැතුව මේ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන කියලා. ඒ මොකද අපි හිතුවේ හැමතිස්සෙම ප්‍රශ්න එන්නේ පිටින්. අනුන්ගෙන් තමයි අපට ප්‍රශ්න එන්නේ. මේ වැඩ කරන්න ගියාම තමයි ප්‍රශ්න වෙන්නේ. ලෝකේ තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට මේ ලෝකෙන් එන ප්‍රශ්න ටික සමනය කරගත්තොත් මට බොහෝම සතුටින් ඉන්න පුළුවන් වගේ ආකල්පයක් තමයි අපිට තිබුණේ. ඒ නිසා අපි හැම විටම ප්‍රාර්ථනා කළා එසේ නොවි මට සතුටින් ජීවත් වෙන්නට ඉඩ කඩ ලැබෙන්නට. නමුත් එහෙම හිතන්න හිතන්න ප්‍රශ්න වැඩි වුණා. එක්තරා කාලයක් තිබුණා පැය 24ම අපි චිත්ත පීඩාවෙන්. ඉතින් මෙහෙම වෙනකොට අපි නැවත නැවත කල්පනා කළා ඇයිද අපේ බලාපොරොත්තුව සඵල වෙන්නේ නැත්තේ. හිංකම් කරලා ප්‍රාර්ථනා කළත් ඇයි ඒ ඉටු වෙන්නේ නැත්තේ? එහෙම හිතනකොට කුසල් දහම් කිරීම සම්බන්ධවත් අපට නොසතුටක් ඇති වුණා. ඉතින් පින්කම් කරලත් වැඩක් නැද්ද? එහෙම පින්කම් කරලා ප්‍රාර්ථනා කළාමත් දේවල් ඉටු වෙන්නේ නැතිනම්. නමුත් අපි හැම විටම කල්පනා කළා මොකක් හරි සාංශාරික හුරුවක් නිසා වෙන්නට ඇති. කොතන හරි වැරදිච්ච තැනක් තියෙනවා. එහෙම නැත්තම් මෙහෙම වෙන්න විදිහක් නැහැ. කොතනද වැරදුනේ? කොතනද පැටළුනේ? මොකද්ද මට තේරෙන්නේ නැති දේ කියලා නැවත නැවත කල්පනා කරනවා. එහෙම බොහෝ කාලයක් කල්පනා කරනකොට අපට දැනෙන්නට ගත්තා සැබවින්ම කැමති දේවලුත් ජීවිතේ සිද්ධ වෙලා තියෙනවා අකමැති දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ කැමති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාවල අපි බොහෝම සතුටටපත් වෙලා තියෙනවා. අකමැති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාවල අපි දුකටපත් වෙලා කනගාටුවටපත් වෙලා තියෙනවා. නමුත් අර කැමති දේවල් සිදු වෙලා හැමදාම සතුටු වෙවි ඉඳලා නැහැ. දවස් දෙකක් සතුටු වෙනවා. ඊට පස්සේ ඒක යටපත් වෙනවා. තවත් කරුණක් පැමිණෙනවා. ඒකත් එක්කලා යෙදෙනවා. දුක කනගාටුව මතුවෙච්චත් සදාකාලිකව පැවතිලා නැහැ. දවස් දෙකක් ඒක ගැන දුක් වෙලා තියෙනවා. ඊට පස්සේ වෙනත් කරුණක් පැමිණලා තියෙනවා. ඒවත් එක්ක ඉදිරියට ගිහින් තියෙනවා. අවසානයේ කැමති දේවල් වුණත් අකමැති දේවල් වුණත් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ හැම දෙයක්ම එක්ක අපි ටිකෙන් ටික ජීවිතේ වයස්ගත වීමට ලක් වෙලා තියෙනවා අනුක්‍රමෙන් කාලය ගත වෙලා තියෙනවා කැමැති දේත් වෙලා තියෙනවා අකමැති දේත් වෙලා තියෙනවා නමුත් ඒ වයින් මහා ලොකු වෙනසක් අපේ ජීවිතවල සිද්ධ වෙලා නැහැ නේද කියලා වැටහෙනකොට දැනෙනකොට මෙහෙම නැවත නැවත කල්පනා කරනකොට අපිට දැනෙන්න ගත්තා ඇත්තටම මම මේ කුසල් දහම් කරලා ප්‍රාර්ථනා කළා වුණත් මේ කරන ප්‍රාර්ථනාව සිදු විය හැකි ප්‍රාර්ථනාවක් නොවේ නේද? ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අෂ්ටලෝක ධර්මයේ හැටියට ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක. එතකොට ඔය කාරණා අටේ අපි කැමැති කරුණුත් හතරක් තියෙනවා, අකමැති කරුණුත් හතරක් තියෙනවා. ලාභ, යස, ප්‍රශංසා, සැප. ඔය කරුණු හතරට අපි කැමැතියි. අලාභ, අයස, නිന്ദා, දුක. ඔය කරුණු හතරට අපි කැමති නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කැමැති කරුණොත් අපේ ජීවිතේ සිද්ධ වෙනවා අකමැති කරුණොත් සිද්ධ වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්. දැන් මම මේ පින්කම් කර කර ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද? මම කැමැති හතර විතරක් මට ලැබේවා. මම අකමැති හතර නම් මට එපා. ඒතර ලෝකෙන් අඩක් පමණක් මට යථාර්ථයක් බවට පත් වෙන්න ඉතිරි අඩ අහෝසි වෙන්න. ඉතින් මේ මේ ප්‍රාර්ථනාව පින්කම් කරලා නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ දෙපතුලාලලා ප්‍රාර්ථනා කළත් එය සිදුවිය නොහැකි ප්‍රාර්ථනාවක්. එහෙම හිතනකොට මට කල්පනා වුණා කොච්චර අනුවන ප්‍රාර්ථනාවක්ද මේ කරන්නේ. අපිට බැලූ බැලමට පෙනෙන්නේ අහිංසක ප්‍රාර්ථනාවක්. අනේ මට කරදරයක් වෙන්න එපා, මට ප්‍රශ්න ඇති වෙන්නට එපා, මට හොඳින් මේ සියල්ල කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් අපිට පේන්නේ ඒක ඉතින් මගේ අහිංසක ප්‍රාර්ථනාව. පින්කමක් කරලා එහෙම ප්‍රාර්ථනා කිරීම වරදක් නෑ නේද වගේ අපිට පෙනෙන්නේ. ප්‍රාර්ථනාවේ වරදක් නැහැ වගේ පෙනුනට ඒ ප්‍රාර්ථනාවෙන් මොකද්ද වෙන්නේ අපිට නොදැනුවත්වම අර එන දෙයට ඔරොත්තු දෙන්නට තියෙන හැකියාව අපි නැති කරගන්නවා. කල්ැතුවම මට ප්‍රශ්න ඇති වෙන්න එපා. මට කරදර ඇති වෙන්න එපා. හැම දෙයක්ම හොඳින් වෙන්නට ඕන කියන ආකල්පයත් එක්ක එන දෙයට ඔරොත්තු දෙන්නට නොහැකියාවක් අපි කල් තියාම හදාගන්නවා. ප්‍රාර්ථනාව අහිංසක වුණාට ඒකෙන් බරපතල අනර්ථයක් අපේ මනසට සිද්ධ වෙනවා. ලෝකෙට හිංසාවක් නැහැ එතන. නමුත් අපේ මනසට අනතුරක් සිද්ධ වෙනවා. අර ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිශක්තිය අපි නැති කරගන්නවා කල් වේලා ඇතිව. දැන් ප්‍රතිශක්තිය කිව්වහම කායික ප්‍රතිශක්තිය විතරක් නෙමෙයි මානසික ප්‍රතිශක්තියත් අපට අවශ්‍යයි. දැන් කායික ප්‍රතිශක්තිය ඇති වෙන්න සමහර වෙලාවට පුංචි කාලේ යම් යම් බෝ වෙන ලෙඩ රෝග හැදෙන්න ඉඩ හරිනවා. එතකොට තමයි කය තුල ඒ වෛරස විස බීජ වලට ඔරොත්තු දෙන්නට අවශ්‍ය ප්‍රතිශක්තිය නිර්මාණය. එහෙම නැතුව කල්ැතුවම අනේ දරුවා ලෙඩ වෙයිද දන්නේ දරුවා පරිස්සම් කරන්න ඕන කියලා ඒ විස බීජ වෛරස වලට निराවරණය නොවි කුංචි කාලේ ඉඳලම රැකගෙන පරිස්සම් කරගෙන අයින් කරගෙන එහෙම කටයුතු කළොත් ඒවට ඔරොත්තු දීමේ ශක්තිය නැති වෙනවා. අපි දන්නා වෛද්‍යවරයෙක් ඒ එකම දරුවෙක් හිටියා. ඒ දරුවට සෙල්ලම් කරන්න වැලි ටික පවා හොදලා තමයි හොදලා වේලලා දුන්නේ විස බීජ තියනවා කියලා. ඉතින් අවසානයේ ඒ දරුවා තරමක් දුවලා පැනලා කටයුතු කරන වයස වෙනකොට පරිසරයත් එක්ක මුහු වෙන්න බෑ. දූවිලි ටිකක් වදින්නට බෑ, හුලං වදින්නට බෑ. හැමතිස්සෙම විවිධ ආසාත්මිකතා ඇති වෙනවා. ඇයි අර විස බීජ ආදියට निराවරණය වුණේ නැහැ. කල්තියාම පරිස්සම් වෙන්න ගිහිල්ලා ඒ ප්‍රතිශක්තිය ගොඩනැගිලා නැහැ සෑහෙන්න වෙහෙසෙන්න වුණා ඒ දරුවාගේ කායික ස්වභාවය ප්‍රකෘති තත්ත්වයට ගන්න. අන්න ඒ වගේ තමයි අපි කල් වේලා ඇතෝ මෙහෙම වෙන්න එපා මෙහෙම වෙන්න එපා මේවා නම් බෑ අරව නම් බෑ කියලා අපි වෙන් කරගත්තාම අයින් කරගත්තාම අර විස බීජ වලට निराවරණය නොවි දරුවරැක්කා වගේ අපේ මනස තුල ඒවට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි දැන් වෙනදා සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් ආවහම තමයි දුක් විඳින්නේ. අර ප්‍රාර්ථනාව නිසා මට ප්‍රශ්න ඇති වෙන්න එපා, මට කරදර ඇති වෙන්න එපා, හැම දෙයක්ම හොඳින් වෙන්නට ඕන කියන මේ ආකල්පය නිසා ඒ කාලවකවානුවේ හෙට ප්‍රශ්නයක් එයි කියලා හිතනකොට අද ඉඳන් මම දුක් විඳිනවා. ලබන සතිය ප්‍රශ්නයක් එයි කියලා හිතනකොට මේ සතියෙම දුක් විඳිනවා. ලබන මාසේ ලබන අවුරුද්දේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතනකොට මේ මාසෙම මේ අවුරුද්දෙම දුක් විඳිනවා. දැන් මෙහෙම කරුණු කීපයක් මතුවෙනන් පස්සේ මුළු දවස මුළුල්ලෙම චිත්ත පීඩා හැරෙන්නට සහනයක් සැහැල්ලුවක් පිටට නැහැ. ඇයි තවම සිදු නොවුණු බොහෝ දේවල් ගැන හිත හිත කල්පනා කර කර උපකල්පනය කර කර ඒවාෙහි පීඩාව දැම්ම තියා භුක්ති විඳිනවා. එතකොට දැනට හිතේ සහනයකුත් නැහැ මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා හිත හිතා ඒ පීඩාව විඳින නිසා මොකද නොපැමිණි බර මේ භුක්ති විඳිනවා. ඊළඟට ඒ සිද්ධිය සිද්ධ වෙනකොට ඒකට ඔරොත්තු දී ගන්නට කොහොමත් හයිය නැහැ. අර විභාගය ගැන හිතලා හිතලා විභාග ශාලාව දකිනකොටම කලන්ත හැදිලා වැටෙන දරුවෝ ඉන්නේ. ඒ වගේ ඒ අවස්ථාව එළඹෙනකොට කොහොමත් ඒකට ඔරොත්තු දී ගන්නට ශක්තිය නැති වෙනවා. ඇයි ඒ? කල්ැතුවම ඒ ප්‍රතිශක්තිය හීන කරගන්න. ඉතින් මේ කාරණේ අපිට වැටහුණාට පස්සේ මට හිතුණා කොච්චරනම් අනුවන විදිහටද අපි කල්පනා කරන්නේ මේ නොපැමිණි කාරණා පිළිබඳව. ඒ ඒ කල්පනාව නිසා ඒ ප්‍රාර්ථනාව නිසා ඒක අහිංසක ප්‍රාර්ථනාවක් වගේ පෙනුනට ප්‍රතිශක්තිය හීන කර ගැනීමයි අපි එතනදී සිද්ධ කරන්නේ එන දෙයට පැමිණෙන දෙයට ඔරොත්තු දීමේ ශක්තියයි අප විසින්ම නැති කරගන්නේ. එහෙම වැටහුණාට පස්සේ ලොකු සැහැල්ලුවක් මනසට ඇති වුණා. ඊට පස්සේ නැවත නැවත පින්කම් කරලා එහෙම ප්‍රාර්ථනා කරන්න උත්සාහ කළේ නැහැ. තවදුරටත් මේ ගැන ගැඹුරින් කල්පනා කරලා බලනකොට අපිට වැටහෙන්න ගත්තා. ඇත්තටම කැමති දේවලුත් වෙලා තියෙනවා. අකමැති දේවලුත් ජීවිතේ වෙලා තියෙනවා. ඒ කැමති දේවල් සිද්ධ වුනහම අපි සතුටු වෙලා තියෙනවා. අකමැති දේවල් වුනහම දුක් වෙලා තියෙනවා. හැබැයි මේ දෙකම අතීතයට ගිහිල්ලා තියෙනවා. අපි වර්තමානයේ තුල ජීවත් වෙනවා. කැමති දේවල් සිදු වුනහම සතුටු වුණා කියලා සදාකාලිකව ඒ ගැන හිත හිත සතුටු වෙන්නට අපිට බෑ. දවස් දෙකක් ඒ සතුට තියෙයි. ඊට පස්සේ වෙනස් වෙනස් කරුණු එනකොට ඒවත් එක්ක අපේ ජීවිතේ දෝලණය වෙනවා. අකමැති දේවල් වුණා කියලා සදාකාලිකවම අපි අඬ අඬ ඉඳලා නැහැ. දවස් දෙකක් ඒකින චිත්ත පීඩාවක් තිබිලා තියෙනවා. ඊට පස්සේ වෙනත් කරුණුත් එක්ක මුස් වෙලා ජීවිතේ දෝලණය වෙලා තියෙනවා. එහෙමනම් කැමති දේ වුණත් අකමැති දේ වුණත් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙලා නැහැ නේද කියලා වැටහෙනකොට තවත් ටිකක් මනස සැහැල්ලු. ඊට පස්සේ වඩා ගැඹුරට සිතා බලනකොට තමයි සැබවින්ම අපේ ජීවිතේ ඊටාම වැදගත්ම සම්දිස්ථානයකට අපිට එන්නට පුළුවන් උනේ ඒ තමයි මේ ගැන ධර්මානුකූලව වඩාත් ගැඹුරින් කල්පනා කරනකොට තමයි අපිට වැටහෙන්න ගත්තේ ඇත්තටම කැමති දේවල් වෙච්ච අවස්ථාවල නෙවෙයි අපේ ජීවිතේ දියුණුවටපත් වෙලා තියෙන්නේ අකමැති කටුක දේවල් සිදුණු අවස්ථාවල. ඒ කියන්නේ අපි කැමති ප්‍රේමනාප දේවල් කැමති විදිහට සිදු වෙනකොට අපි ඇලිලා තියෙනවා, බැඳිලා තියෙනවා, මුසපත් වෙලා තියෙනවා හැඟීම් බර වෙලා තියෙනවා බලාපොරොත්තු ඇති කරගෙන තියෙනවා මාන්නය ඇති කරගෙන තියෙනවා ඊර්ෂ්‍යාව ඇති කරගෙන තියෙනවා ওই වගේ දුර්වලකම් ටිකක් තමයි අපි ඇති කරගෙන තියෙන්නේ. අපි කැමති දේවල් සිදු වෙනකොට. නමුත් අකමැති දේවල් සිද්ධ වෙනකොට අපිට දරා ගන්න බැරුව සමහරලාට අඬලා තියෙනවා දුක් වෙලා තියෙනවා හැබැයි මේ පීඩනය වැඩි වෙනකොට මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා හොයලා තියෙනවා ඇයිද මෙහෙම වෙන්නට හේතු කියලා විමසලා තියෙනවා ඒ හේතු හඳුනාගෙන තියෙනවා ඒවා වෙනස් කරන්න අඬ අඬ හරි උත්සාහ කරලා තියෙනවා ඒවා සාර්ථක වෙලා තියෙනවා අවසානයේ දුක දුකට හේතුව ඒ නිදහස් වීමේ සඳහා මඟ කියන චතුරාර්ය සත්‍යම අපි ප්‍රගුණ කරලා තියෙන්නේ කටුක දේවල් සිදු වුණු අවස්ථාව. එහෙම හිතලා බලනකොට සැබවින්ම අර කැලිකසල පොහොර කරගන්නවා වගේ අපේ ජීවිතේ පෝෂණය වෙලා තියෙන්නේ කටුක අත්දැකීම් වලින් නේද? අකමැති කියලා ප්‍රතික්ෂේප කරපු දේවල් නිසා නේද අපේ ජීවිතේ වඩාත් අත්දැකීම් තුලින් පෝෂණය වෙලා ශක්තිමත් වෙලා ලෝකෙට ඔරොත්තු දෙන්න පුළුවන් මට්ටමක් ඇති වෙලා අවසානයේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන මට්ටමට අපේ මනස පුහුණු වෙලා තියෙන්නේ දුක පීඩාවට ඔරොත්තු දීම සහ අවබෝධ කර ගැනීම තුලින් මේ කාරණේ වැටහුණාට පස්සේ මගේ ප්‍රාර්ථනාව සම්පූර්ණයෙන් මම වෙනස් කළා. ඒ කියන්නේ මුලින් ප්‍රාර්ථනා කරේ ප්‍රශ්න ගැටලු එන්නට එපා, කැමැති දේවල් සිද්ධ වෙන්නට එපා. මේ වැටහීම ඇති වුණාට පස්සේ අපි ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා සිදුවෙන ඕනම දෙයක් සිදු වුණාවේ. හැබැයි ඒ සිදුවෙන ඕනම දෙයකට ඔරොත්තු දෙන්න, ඒ අභියෝගේ ජය ගන්නට අවශ්‍ය සිහිය, ප්‍රඥාව, වීරය හැම විටම මා තුල අවදියෙන් පවත්වා ගන්නට මට හැකියාව ලැබිය යුතුයි. ඒ සඳහා චිත්ත අධිෂ්ඨාන ඒක ප්‍රාර්ථනාවක් හැටියට විතරක් නෙමෙයි චිත්ත අධිෂ්ඨානයක් හැටියට අභියෝග ජය ගන්නට හැම විටම සිහියත් ප්‍රඥාවත් වීරියත් අවදි කර ගන්නට උත්සාහවත් වුණා. ඉතින් අදටත් යම් ගැටලුවක් ඇති වෙනකොට අකමැති දෙයක් සිද්ධ වෙනකොට ප්‍රත්‍යජන ස්වභාවය නිසා යම් කම්පනයක් සැනකින් දැනෙනවා. නමුත් ඒත් එක්කම මේක ලෝකයේ අභියෝගයක් නොවේ. මේ මගේ මනසේ ඇතිවෙන දුර්වලකමයි එය ජය ගන්නට මා මෙතනදී සිහිය ප්‍රඥාව වීරය අවදි කරගත යුතුයි කියලා සිතනකොට සැබවින්ම මට ලෝකයක් එක්ක නෙමෙයි තරඟය තියෙන්නේ මගේම මනසත් එක්ක ඒ මගේම මනසේ දුර්වලකම අභිබවා යන්නට ජය ගන්නට ඒ අභියෝගයට මුහුණ දෙන්නට මා ශක්තිමත් වේ යුතුයි කියලා හිතනකොට ඇත්තටම හරියට ක්‍රීඩාවක් කරන්නා වගේ අපේ මනසත් එක්කලා අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ හැම මොහොතකම අපට මනසින් කඩා වැටිලා ආතතිය ඇති කරගන්නේ නැතිව අභියෝග වලට මුහුණ දෙමින් වඩාත් ශක්තිමත් ඉදිරියට යන්නට පුළුවන්. ඉතින් මෙය ධර්මයේ හඳුන්වන්නේ ප්‍රයෝග සම්පත්තියයි කියලා. ප්‍රයෝග සම්පත්තිය කියන්නේ අපි සිතන විදිහ, කතා කරන විදිහ, ක්‍රියා කරන විදිහ, බාහිර ලෝකය හසුරුවා ගන්න විදිහ Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට හසුරවන්න පුළුවන්. ඒක තමයි ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග විපත්තිය කියන්නේ නිවැරදිව හිතන්න තේරෙන්නේ නිවැරදිව කතා කරන්න තේරෙන්නේ නිවැරදිව ක්‍රියා කරන්න තේරෙන්නේ බාහිර සාධක නිවැරදිව හසුරුවා ගන්න තේරෙන්නේ එතකොට හිතන විදිහ නිසා Tamanටත් අනුන්ටත් පීඩාව ඇති කතා කරන විදිහ නිසා Tamanටත් අනුන්ටත් පීඩාව ඇති ක්‍රියා කරන විදිහ නිසා Tamanටත් අනුන්ටත් පීඩාව ඇති ඒක තමයි ප්‍රයෝග විපත්තිය කියන්නේ. ප්‍රයෝග සම්පත්තිය කියන්නේ Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට දුක පීඩාව අවම වෙන හැටියට හිතන්න දක්ෂ වෙනවා. කතා කරන්න දක්ෂ වෙනවා. ක්‍රියා කරන්න දක්ෂ වෙනවා. බාහිර සාධක හසුරව ගන්න දක්ෂ වෙනවා. ඒ තුලින් මෙලවත් අපට දුක් පීඩාවම කරගෙන සැනසීමෙන් ජීවත් වෙන්නට පුළුවන්. සසර ගමනේ දුක් පීඩා අවම කරගෙන සුවපත් වෙන්නට පුළුවන්. ඒ පුහුණුව තුළින් අෂ්ටලෝක ධර්මයෙන් අකම්පිත මනසක් ඇති වෙන තත්ත්වෙට සියලු කෙලෙසුන් දුරු කරන තත්ත්වෙට අපට යම් දිනක මනස අවදි කරන්නට ඒ පුහුණුව උපකාර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ඥානවන්තෝ දෙදෙනෙක් සිටිනවා නොපැමිණි බර අනවශ්‍ය බර ඉක්ම ගිය බර ඒවා දරාගෙන වෙහෙසටපත් නොවෙනවද ඒ වගේම පැමිණි බර අවශ්‍ය දේ Tamange පරමාර්ථයට අරමුණට අදාළ දේ ඒක දුක වුණත් පීඩා වුණත් ඒට ඔරොත්තු දීගෙන කටයුතු කරන්නට දක්ෂ වෙනවද ඒ තැනැත්තා ඥානවන්තයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ කාරණා සිහියෙන් නුවණින් වටහාගෙන තමන්ගේ ජීවිතයේ අරමුණු පරමාර්ථ හඳුනාගෙන නොපැමිණි බර නොදරා මානසික වශයෙන් අදිසංවේදීව ප්‍රඥාව යට කරගෙන ක්‍රියාත්මක නොවි හැඟීම් වලට වහල් වෙලා ක්‍රියාත්මක නොවි අපිට මිනිස්සෙයින් හැටියට පොදුවේ අපි කාටත් ඒ ඒ වෙලාවට අපේ රුචි අරුචිකම් මතුවෙනවා හැඟීම් මතුවෙනවා නමුත් ඒවටම වහල් වෙන්නේ නැතිව සිහිය බුද්ධිය ප්‍රඥාව වීරිය මේවා අවදි කරගන්නට ඕනේ ඒවා තිබුණට වැඩක් නැහැ ඒ හැම මොහොතකම ඒවා අවදි කරගෙන නැවත නැවත ක්‍රියාත්මක වෙන්නට දක්ෂ වුණොත් ඒක තමයි සැබෑ පුහුණුව කියන්නේ. ඒ පුහුණුව තුළින් තමයි අපේ මනස ටිකෙන් ටික සවිමත් වෙන්නේ. අර කය වෛරස විස බීජ ආදියට निराවරණය වෙමින් ප්‍රතිශක්තිය වැඩෙන්නාසේ ජීවිතයේ අභියෝග දුක් පීඩා ගැටලු කම්කටොළු මේවාට මනස निराවරණය කරමින් ඒවට ඔරොත්තු දෙන්නට සිත ටිකෙන් ටික පුහුණු කරන්න පුහුණු කරන්න තමයි මානසික ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ. ඒ විදිහට මානසික ආතතිය සමනය කරගෙන අභියෝග ජයගනිමින් ජීවිතය සාර්ථක කරගන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා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 අංක 291 නිවසේහි පදිංචි ප්‍රේමා අතපත්තු මහත්මිය සහ පවුලේ සියලු දෙනා විසින් පින්කමේ ආරමුණ මීට වසර 5කට පමණ පෙර පරලෝසපත් එම්.එම්. රංජිත් බණ්ඩාර මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම මිය පරලොව යන්නට යෙදුණු පවුලේ අනෙකුත් ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ අරමුණු ඇතිව හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දිනු වෙන පින්කමක් මේ දෙආකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් යෙහින් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දරන පින්නතුන්ට වගේම ඒ පවුල් වලට සම්බන්ධ සෑම සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඊට වසර 5කට පමණ ඉහතදී මිය පරලෝ යන්නට එදුණු එම්.එම්. රංජිත් බණ්ඩාර මහත්මයා ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දායකත්වයේ දරන ප්‍රේමාතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් මේ සිදු කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රවෙත් නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනයේ වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරන්න හැම දිනාටම පෙරවන් සරණයි